නමුත් සරුවචනසේ පැහැදිලිව පෙන්නනවා උඹව මැරද ඇර වෙන ලෝකේ ඕන කෙනෙක් මරන වෙලාවක මේ මරණ සතිය ඇති කරගෙන ඒක පිළිබඳව අර කියන ditthi visuddhi ඇති කරගන්න පුළුවන් නම් අන්න සූර්යයා. ප්‍රබුරුමේ ඉඳලා තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ ඕනම වලගෙදරකට ගියොත් කොච්චර දුක්ඛජනක ඛේදනීය වුණත් එහෙම නැත්නම් ශෝක පරිදේව කොච්චර තියෙන මලගෙදරට ගියා ඒ ඉන්න පුද්ගලයන්ගේ ශෝක නිවන්න ඉතාමත්ම දක්ෂ නිසා මුළු බුරුමෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කොච්චර ප්‍රසිද්ධ කියනවනම් සමාවිල්ලා තියෙන රහත් වෙලයි කියන. ඒ තරමටම මේ මරණානුස්සති භාවනා පිළිබඳව හෝ එහෙම නැත්නම් මේ මරණාසුති භාවන ආනිසංස කීපයක්ම තියෙනවානේ. මේ ගේසිත ප්‍රේමයෙන් අඬන වැළපෙන ඇතන්ට ලොකු සමහිතක් ඇති කළ දීපේ ශක්තියක් තියෙනවා මේ මරණාසුති. මේක ඉතාමත්ම දක්ෂ වෙන්න ඇති. කොහොමද මේ ස්වාමීන් වහන්සේ දුගාක්ම ප්‍රසිද්ධ වුණ දවසේ ඒ ස්වාමීන් වහන්සේගේ අම්මා මැරිලා තියෙනවා. මේ ආනන්දරෝ කාමරේ කියලා ඇඳ බදාගෙන අඬනවලු පන්සල දෙක වෙන්න. අඬනවලු අඬනවලු අඬනවලු මොන විදිහකට දාන ගන්නෙත් නැතුව මොනම දෙයක් අත්තතු අඬනවලු. දැන් මේ වෙනකොට විශාල පිරිසක් ඇවිල්ලා හිටවල ඒ සාහසර බණට ආරාධනා කරන්නයි නැත්තම් මොනවාරි කාරණා ප්‍රධාන දායකයා ගිහිලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් මේ වැඩේ දැක්කොත් එහෙම මේ දායකෝ සේරම කලකිරෙනවා. අබ්බ වහන්සේ තමයි ඉන්නේ ලෝකෙටම මේ ශෝකේ පරිදේවේ දුක්ඛ දෝමනස්ස දුරු කරන්න තියෙන බණ කියන කෙනා. දැන් ඔබ වහන්සේට බලන්න ආපු ඔක්කොමලා එනකොට ඔබ වහන්සේ මේ ගේ දෙක වෙන්න ගහනවා. මොකද? ඊට පස්සේ ආමතු කොට්ටෙන් උළු උසලහනවලු ඇයි මිනිස්සු උඹට තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මනේ කිව්වා. ඔන්න මරණානුස්සතිය වෙනද බණ කියන එකයි බණේ වැඩ කරන දෙකයි අතර විශාල වෙනසක් තියෙනවා. අනුන්ගේ මලමිනිය වලට නම් බොහෝම ජයට ගිහිලා බණ කියන්න පුළුවන් මටත් ඔය ටික වෙයි. නමුත් මම මේ මතක් කරගන්නේ අරහාමුදුරන් දෙච්චිදී මටත් වෙයිද කියලා. ඒක නිසා අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ වගේ කම්පනයක් නම් අපේ ගෙදරට තට්ටු කරන වෙලාව වෙනවා. නමුත් ඒ තුල උනත් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අපේ දෘෂ්ටි විසුද්ධිය වෙලා තියෙනවා. මේ සිද්ධිය තුළින් ඇති කරගතු යුතු දිට්ඨිජු කම්ම කියලා කතාවක් තියෙනවා. දෘෂ්ටි ඍජු කිරීම සිද්ධ වෙනවා නම් ඇත්තටම මරණය විතර හොඳ දේවතාවක් නැත්නම් දේව නිමිත්තක්. දේව දූතෙක් ඇත්තේ නැහැ. ඒ නිසා යම රජුගේ පල්ලෙහාට ගියාම අහනවලු මොකද ඔබට මේ යම ලෝකෙට එන්න ඕනේ? ඒකේ මනසේ යහට පැකිලෙනවා, ඇණිය පොතු හපනවා, දඟලනවා. ඒතකොට කියනු උඹට මං දේවදූතයෝ හතර දිනක් කියලා දෙනවා. සමහර තැන්වල සූත්‍ර තියෙනවා පස් දිනක් කියලා. ඇයි උඹේ දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා? ඉතින් මස උඩවෙන් බන්වලු අනේ එහෙම පණිවිඩයක් දැන්නේ මම ඉන්නකම් මේ කාමගුණ සේවනය කළා. නැත්නම් ලෝකාමිෂයේ ආශ්‍රය කෙරුවා. ඉතින් নানা ආකාර වැඩ කරන හිටියා මට පිනක් කරගන්න භාවනාවක් කරගන්න අප්‍රමාද වෙන්න වෙලාවක් වෙන්නේ නැහැ. ඔහොම කවුරු හිටියා නම් ඉතින් මට මේ තරම් නම් අමාරු වෙන්නේ නැහැ කියලා. ඒකෝට මේ යම රජුරෝ කියනවලු ඇයි මිනිස්සු තමන්ගේම මල මූත්‍රවල වැටලා නැගිට ගන්න බැරි පොඩි බබ්බෝ දැකලා නැද්ද? උඹට හිතුන නැද්ද උඹත් ඔන්න ඔතනින් පටන් ගත්ත කියලා ඔය කර්ද අඩු උසනාලා පස්සේ යමක් කමක් අතර හම්බුනාට පස්සේ ඔය සෙල්ලක්කාරකම් ඉලන්දාරිකම් ආවේ අර පුංචි තැනින් කියලා මතක් වුණේ නැද්ද? ඊට පස්සේ කියනවලු අනේ පොඩි දරුවෝ නම් දැකලා තියෙනවා නමුත් කවදාකවත් මට ඒක දැකලා සංවේගය පහ වෙලා නැහැ. මට මතකත් නැහැ. ඒක නිසා මට පුළුවන් කාලේ මම নানা ආකාර විදිහේ මේ සෙල්ලක්කාරකම් කරනවා. ඒක නිසා මට කවදාකවත් මේ බය ලැජ්ජාව පහල කරගන්න සීලයක් රැකගන්න සමාධි භාවනාවක් කරගන්න ධිට්ඨි විසුද්ධියක් කරගන්න හම්බුනේ නැහැ කියලා ඉතින් පැකිලෙනවා. ඊට පස්සේ අහනවා ඔය මාත්‍රක් නෙවෙයි මම දෙවෙනි දේව දූතයෙකුත් වෙලා කියනවා. දන්නවද? දැකලා තියෙනවද? නැහැ. ඒක මේ අයි මිනිස්සු මේ ලෙඩ වෙච්ච මිනිස්සු දැකලා නැද්ද? නැගිට ගන්න බෑ මල මුත්‍රාස් කරගන්න විදියක් නෑ කැහ ගන්න බෑ බත් කන්න බෑ මේ මිනිස්සු දක්නකොට හිතුනේ නැද්ද මේ පුළුවන් කාර්කම් තියෙන ටික කාලෙකට විතරයි මේ වගේ වැටෙයි කියලා නෑ මට කවදාකවත් එහෙම හිතුනේ නෑ මම පුළුවන් හැම කාලෙදිම පුළුවන් තරම් මේ කාම ආශාව නැත්තම් ලෝකාමිෂේ වෙනුවෙන් සටන් කරා මිසක දැක්කේ නෑ ඊට පස්සේ රාජ දඬුවමට ලක් වෙලා මරණ දඬුවමට ලක් වෙච්ච මිනිස්සු ගැන යම් යම් රජු වහනවලු ඒ වගේම අහනවලු මිනිහක් දැක්කේ නැද්ද කියලා. උඹට තේරෙන්නේ නැද්ද කවදා හරි මේ ආයුෂ්මේ තුරු වෙච්ච ගම, විඥානයේ චුත වෙච්ච ගම මෙන්න මේ தත්තෙ උඹපත් වෙනවයි කියලා. පුළුවන් කල නේද ඔය සෙල්ලක්කාරකම් කරන්න. පුළුවන් කල නේද බයලජ්ජ නැති වැඩ කරන්න. පුළුවන් කල නේද ඔය ශිල්පද පිළිබඳව නොසලකා නුන්ගේ තමන්ගේ දුක් දෙන්නේ. උඹට මේක කල්පනා වුණාද කියලා. ඒත් නැතුනොත් විතරක් ප්‍රශ්න හතරක් විතර අහලා යම රජුර කරන මට කරන්න දෙයක් නැහැ. එහෙමනම් මේ යම රජු යම දූතයන්ට බාර වෙනවා කියලා. යම්ම කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් මේ පොඩි දරුවෙක් දැකලා අනේ මේ වගේ දෙයකින් මේ චිත්ත විසුද්ධි චිත්ත විසුද්ධි ඇති කරගන්න. මේක දිහා තියෙන මේක අනිත්‍ය භාවය දැක ගන්න. අනාත්ම භාවය දැක ගන්න. එහෙම දෙයක් යම යම රජුවන්ගේ යම ලෝකේ ගේට්ටුව ළඟදී හරි දැක්කනම් යම රජුර කලෝ අන්නේ අදිෂ්ඨානයේ මතු කරගන්න මසී කරන්නයි කියලා ඒක වඩා වර්ධනය කර ගැනීම සඳහා නැවතත් දිවි ලෝකයට යන්න අවස්ථාවක් දෙනවා කියලා කියනවා. දේවදූත සූත්‍රයේදී. ඒක නිසා අපි මේ මර මේ අපේ මරණය ලඟ වෙන තාක්කල් මේ වේන මිනියක් පිළිබඳව දකිනකොට පුළුවන් තරම් ඒ මාර්ගයෙන් එයින් අපිට ඇති වෙනවනේ අර කියන විදිහේ එක්කෝ නිබ්බිදාවක්. එහෙම නැත්නම් බයක්. අන්නේ නිබ්බිදාව ඇති වෙනවා නම් ඥාන පදනමේ සිද්ධ වෙන්නේ. බය, ශෝකය, වහඳා වැළපීම වෙනවනම් ද්වේෂ පදනමේ සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉවෙන හිතක පවතින ආ ද්වේෂය දැනගෙන මේක ස්වර්ණමය අවස්ථාවක් අපට මේ අනිත්‍යතාවය සීකර ගන්න. අන්න එහෙම කළා නිබ්බිදා විරාග නිරෝධ තත්ත්වයට ය아가න්න පුළුවන් නම් ඒක ඇත්තටම අපිට දේව දූතෙක් වාටපත් වෙනවා. ඒක නිසා මේ මරණානුස්සති භාවනාවේ තියෙන වටිනාකම් වලින් එකක් තමයි සාමාන්‍ය විදිහට ඒ මරණය පිළිබඳව ශෝක පරිදේව වෙන සාමාන්‍ය ගේහිත ප්‍රේමේ ගෘහාශ්‍රිත කටයුතු කරන නැත්තන්ගේ ඒ දුක් ටිකක් දුරට සමනය කරලා දෙන්න පුළුවන් මේක කාටත් වෙන දේ කියන එක මතක් කරන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය දුරට ආධ්‍යාත්මික ජීවිතයක් ඇති කරන කෙනාට මේ කාමය නිසා මේ ලෝකාමිෂේ නිසා නේද මේ ලෝකේ කෙරෙන තාකල් දුක් අපරාධ එහෙම නැත්නම් අනුන්ට දුක් දෙන දේවල් තියෙන්නේ ඊට සාපේක්ෂව නිස්සරණාධ්‍යාශය මේ කාමයාගෙන් වෙන්වීමේ ඇති සැපය තේරුම් ගන්නට හොඳ මතක් කිරීමක් වෙනවා මේ මිනිය ඒ වගේම මරණානුස්සති භාවනාව. ඒ වගේම තමයි යම් කෙනෙකුට පුළුවන් නම් භාවනාවක් කරගෙන යනකොට තේරුම් ගන්නට තමන්ට සංවේක ඥාන නැතිකම නිසා බොහෝ විට භාවනාවන් අපි කලින් නැගිටලා යනවා. පොඩ්ඩක් අරමුණ නොපෙනී යනකොට නොදෙනී යනකොට එපා වෙලා යනවා. නමුත් ඒ වෙලාවේදී මරණානුස්සති භාවන ඇති කරා නම් ඒක ආරක්ක භාවනාව බාටපත් වෙනවා. චතුරාර්යක භාවනාව එකක් බාටපත් වෙනවා. මේකදී ඔය මට මතකයි ඔය කටුකුරුදී ඥානන්ද සාරේ මතක් කරා. අපි හුස්ම ආනාපානය පිළිබඳව භාවනා කරගෙන යනවා. කරගෙන කරගෙන යනවා සමහර වෙලාවට ආනාපානයත් එක්ක එකට එක තරඟ කරමින් ඔන්න හිතවිල්ලක් ඇවිල්ලා. හිතවිල්ල ආනාපානෙ එකට යනවා. ඉතින් එතෙන්දී අපි හිතවිල්ලට පෙරදිලා ආනාපානෙ යට යනවා. භාවනාවෙන් කැඩෙනවා. නැත්නම් පොඩි සද්දයක් ඇවිල්ලා ආනාපානෙ හෙල්ලුම් කාලා යනවා. එතකොට අපි භාවනාව කැඩෙනවා. ඊගාවට අපි වේදනාවක් පයේ හොය කය කයි ඇවිල්ලා කඩා ගන්න. ආනේ වෙලාවක අපිට කල්පනා වුණොත් බැරි වෙලාවක් අපිට නැත්තම් කල්පනා කරගත්තොත් මේක මගේ අන්තිම හුස්ම නම් මම මේ විදිහට පුංචි සද්දයක් ආපු ගමන් සද්දයට දුවයිද නැත්නම් මේ වගේ දරා ගන්න පුළුවන් වේදනාවක් තියේදී ආනාපාන නැත්නම් මේ අන්තිම හුස්ම නම් අතාරීද නැත්නම් ওই නිතරම වෙන දාති හිතවිල්ලක් ආවට භාවනා කඩාගනීද පුදුම විදිහට අපිට සංවේග ඥාන පහළ මේක අන්තිම හුස්ම නම් පුදුමාකාර සතිය ලැබිලක් සිද්ධ වෙනවා අන්නේ විදිහ විවිධ පැති වලින් මේ වඩලනද වර්ණානුස්සති භාවනාව භාවනා කරගෙන යන කෙනාට චතුරාර්යක භාවනාවෙන් එකක් වාටපත් වෙනවා. ඒකෙදි මතක් කරන සාමාන්‍ය සමත භාවනා කරපු කෙනෙක් නම් ආනාපාන සති භාවනා නැත්නම් අපි අරින්ගත්ත දෙතිස් කොටස භාවනා කරපු කෙනෙක් නම් ඒ මතින් ඇති කරගත්ත භාවනා සමතය නැත්නම් සමාධිය තුළින් මේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි කියන එක මේ දැකපු මලමිණියක් දැකලා හෝ නැත්නම් මිනිහක් ඉදිරියට කියලා නැවත නැවතත් නැවත නැවතත් කියන කියන යනකොට යම් තැනකදී පටික්කුල මනසිකාරයේ පිළිකුල් බව අමතක වෙලා අනිත්‍ය සංඥාව නැත්නම් අනාත්ම සංඥාව පහළ වුණා නම් ආනෙතෙන්දි කියනවා හිත උපචාර සමාධියට වැටෙනවා කියලා. එන ද්වේෂ පදනමේ තිබිච්ච හිත ඇත්ත ඇති හැටියට දකින්න මට්ටමට එන්න පුළුවන් තරමට මනෝමනෝස්කේ කෙරුවන ඒක කියන උපචාර සමාධියට ගිහිල්ලයි කියලා. විශේෂයෙන් මතක් කරනවා බාහිර අවිඥානික ශරීරයක ධානයක් උපදවන්න බෑ. නමුත් උපචාර සමාධියට යන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒවා පිළිබඳ ප්‍රගුණතාවයක් ඇති කරලා තියෙන කෙනෙකුට නම් සාමාන්‍ය වේදනාවක් ආපු වෙලාවක කල්පනා කරගන්න පුළුවන් මරණ වේදනාව මරණය සිද්ධ වෙච්ච වෙලාවක අපිට එහෙනම් කොහොම හිටියේ දැන් මේ දරා ගන්න පුළුවන් වේදනාව තියෙද්දී අපි ආනාපානේ බහා තැබුවොත් අපි නැවත නැවතත් මරණ සංසාරයට අයිතිවාසිකම ලබනවා මේ වේදනාව ඉවසා දරාගෙන නැත්නම් මරණානුස්සති භාවනාවෙන් තියෙන ඇතිකන සංවේග ඥාන මතු කරගෙන මේ ගත්ත ආනාපානෙම දිගට කරගෙන යන්න පුළුවන් නම් අපි ප්‍රමාද අප්‍රමාදයට සතියට මරණානුස්සතියටපත් වෙලා ඒකෙන් අපිට අමරණීය තත්ත්වයට යන්න පුළුවන්. ශෝක පරිදේව දුක්ඛ දෝමනස එකතුක ඉක්මනේ තත්ත්වයට යන්න පුළුවන් කියලා යම් කිසි ප්‍රමාණයකට ඉවසීමේ ශක්තියක් ගන්න පුළුවන්. මෙන්න මේක පිළිකුල නෙමෙයි කියන එක මම හොඳට මේ රාජි මතක් කරනවා. මේ පිළිකුලෙන් බලන එකක් නෙමෙයි මරණය පිළිබඳව. මරණය පිළිබඳව ගත හැකි හොඳ පැත්ත. Tamange වැඩේට ධෛර්යය දෙන්න පුළුවන් පැත්තක්. අර කියන විදිය සාමාන්‍ය ගෘහාසිත ශෝක නිවීමකුත් නෙමෙයි. ඒ තාත් ආධ්‍යාසිකුත් මේ භාවනා කරනකොට මේ කරන ලද චතුරාර්යක භාවනාවක් වශයෙන් ගන්නලාද භාවනා මේ මරණානුස්සතිය විශේෂ ප්‍රයෝජන තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි මේ ඒ අසුබ දර්ශන දැකීම මලකෙවල් වලට සම්බන්ධ වීම සාමාන්‍ය ජීවිතයේ අංගයක් වගේම එහාට ටිකක් ගැඹුරින් මේක දිහා බලලා ඒ ඒවං ධම්මෝ ඒතං ඒවං භාවි ඒවං අනතීතෝති මෙන්න මේ වගේ තමයි මගේ යංගකත් මෙන්න මේ වගේ තමයි මගේ ස්වභාවය. මේ වගේ තමයි අනාත්මයි කියලා. ඒක ඇති හැටියට තේරුම් ගත්තා නම් අපි මම හිතනවා මේ මැරිච්ච මනුස්සර කරතිය ලොකුම ගෞරවය ඒකයි කියලා. අඬා වැටෙනවට ගලපෙනවට වඩා. ඒකෙන් අපිට ගන්න තියෙනවා ඇත්තට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා. එයාට එහෙමනම් මටත් මෙහෙමයි. අන්න ඒක ගත්තා නම් ඒක පුළුවන් වෙනවා මේ චතුරාර්යක භාවනාවක් විදිහට තමන්ගේ භාවනාදි ප්‍රයෝජන ගන්න. ඒ වාගේම තමයි මරණානුස්සති භාවනාව නැත්නම් මේ මරණ පිළිබඳ කතාවේදී අන්තිම ඡණ්ඩපරුස නැත්නම් පෘ탁ජන ගති වලටම නැමිලා කාමාසාට නැමිලා ඉන්න ඇයට සංවේගය පහල කළ දෙන්න පුළුවන්. කොයි වෙලාවෙ එනවද දන්නේ ඒක නිසා ඒ එnde ඉස්සරලා කළ යුතු ප්‍රමාද අප්‍රමාදයක තේරුම් ගන්න අප්‍රමාදයේ යෙදෙන්නත් උදව් කරගන්න පුළුවන් මේ මරණානුස්සති භාවනාව. ඒ නිසා හුඟක් ආගමික ගතියක් තියෙනවා මේකේ. නමුත් බුද්ධ ආගම විශේෂම තේරවාදී මේ බොහොම අපුල පැත්ත නරක පැත්ත බලනවා කියන ලකුණ ඇති කරලා දෙන්නත් මේ භාවනා හේතු වෙච්ච බව අපි කලිමුන් නැතර කළ මතක් කරගත්තා. ඒක නිසා සරුවච්චන් වහන්සේ කෙසේ නමුත් මරණ ධම්මෝපි මරණං අන මරණං මේ අනතීතෝති මේක මම මරණ ධර්මයේ සහිත පුද්ගලයෙක්. මම මරණය නොඉක්මවපු කෙනෙක් බව අබින්නම් පච්චවේක්කිතක්කා. අත්ත නෑර නිතර මෙනෙහි කරන්න කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා ඉත්‍යාවා පුරිසවා පුරිසත්සවා පබ්බචිත්තස්සවා ගහට්ටවා. ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා නිතරම මම මේ මරණය ඉක්මවලා නැහැ. ඒ ස්වභාව සහිතයි කියලා මතක් කරන්නයි කියලා. ඒ මොකද මේ වගේ සමාජයක් ගත්තොත් මේ අත්තන්නම් හරි ලේසි කියලා දෙන්න අපි මේ බණ අහන්නේ, බණ කියන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, සමත භාවනා කරන්නේ, විපස්සනා භාවනා කරන්නේ මේ අමරණීය தත්වයට යන්නයි. නොමරණ තැනට යන්නයි. නමුත් අපි හොඳටම දන්න සරල සත්‍යයක් තියෙනවා. මරණයට යන්නේ නැති වෙන්නම් එකම එක ක්‍රමය තියෙන නෝපදී ඉන්න ඕනේ. ඒ ඉපදුනාට පස්සේ මැරෙන්නේ නැහැ කියලා දෙයක් එහෙම නැතිනම් කවදාකවත් නැහැ. නමුත් මේ සරුවචනසේ පාර පෙන්වන්න හදන්නේ මීට පස්සේ නොයිපදී ඉඳයි. ඒකට කට්ටි කැමති වේද නැද්ද කියලා නම් මට සාධාරණ සැකයක් තියෙනවා. මොකද අපේ අම්මට කියනකොට අම්මට හිතේ දරුවෝ 10 දෙනෙක් 10 දෙනාම සාර්ථක වුණා. මම තමයි අන්තිම නරකම එක. හිතුවේ ඉතින් මම සාර්ථකයි කියලා මේගොල්ලෝ කියන්නේ. ඉතින් මම අම්මට කිව්වා ඔහොම ඉන්න ගමන් භාවනා කරපන් කියලා. උන්නට ඉඳගෙන ඉන්න බෑ නිතරම නිින්දට වැටෙනවා. කොරෝනා ඉඳගත්ත ගමන් කොරෝනා මහතයි ඇඟ. ඒ වගේ සීල් ගන්නවා. ඒ සාමාන්‍ය පින්කම් කරනවා. ඔහොමම කරලා කරලා මං අවස්ථා දෙකදී මම කරපු එකක් නෙවෙයි කියලා කියලා කියලා මෙනෙහි කිරීම අල්ලගත්තා. ඒ දවසක් මටම කිව්වා මදුලේ කනකොට ඒ මధుරයේ කන බව මధుරව ගහන්න අත ඉස්සෙනකොට නතර වෙලා මధుරයේ කන බව මෙහෙ කරන්න පුළුවන් වුණා කියන්නේ. ඒකේ ලොකු සතුටක් ඇති වුණා කියවා ඊට පස්සේ නමුත් කරවයින්නකොට මధుරව දෙවෙනි ජරෙත් පිට්ටා ඉුවා එතනම. ආයෙසරයක් අත ඉස්සුණා කියනවා. ආයෙසරයක් මෙනෙහි කළේවල නැගිටලා බලනකොට මේ මధుරව ගිහිලා සිලන්දු විතරක් තිබුණා කියලා ලොකු සතුටක්. ඊට පස්සේ ගියා නිදිමත එනකොටත් එක දවසක විතර වගේ කඩා ගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නේ හොඳටම මතක් කරගව මේක තමයි මුළු ජීවිතේම කරපු ලොක්කම පින්කම. ඒක නිසා පුළුවන් තරම් මෙනෙහි කරන්න අප්‍රමාද වෙන්නේ කියලා. මූණ දිහා බලලා මට කියනවා ඕක දිගට කරලා ඉවරලා බැරි වෙලාව සෝවාන් වුණොත් එහෙම. අලිය අවුලක් වෙනවායි. ඒ මොකද අම්මා හිතනවා පැහැදිලිව ලබන ආත්මේ දරුවෝ 10 දෙනෙක් හම්බෙයි ওই 10 දෙනාම කී කරුවේ කියලා. ඉතින් මම දැනගත්තා ඉතින් වැරදි කලියට වතුරක් කරන්න කියලා මම ඉතින් නතර කරා. ඒ නිසා මම දන්නවා මෙතන ඉන්න පිරිසකෙමුත් 100ට ඉතාමත්ම සුළු ගාණක් තමයි මේ සත්‍ය පිළිගන්න කැමති. අපි අමරණීය වෙන්න නම් එකම ක්‍රමයයි තියෙන්නේ අපිට බර්ත්ඩේ පාටි දෙමිල නතර කරන්න වෙනවා. මොකද බර්ත්ඩේ පාටි එක දාන්න මරණ ගෙදර අඬන්නයි දෙකක් නම් කරන්න බෑ. ඒක මොකද දෙකේ එකම කාසිය දෙපැත්තනේ. ඉපදුනා නම් අනිවාර්යයෙන්ම මැරෙනවා. නමුත් අපි තාමත් ඊළඟට ලබුද්ධ ධර්ම පිළිබඳ ජීවිච්ච මේ කියන්නේ බොහොම මේකට කියන්න තියෙන්නේ මේ උපහාසාත්මක පොතක අපේ මහානායක ආහඳුර කෙනෙක් බර්ත්ඩේ එකක් බර්ත්ඩේ පාටි කේක් එකක් කපන ෆොටෝ එකක් දාලා තිබුණා. මෙන්න බුද්ධ ආගම ලංකාවේ. 70 වෙනි අවුරුද්දට බර්ත්ඩේ පාටි එකට කේක් එක කපනවා. අපිත් මේ මොඩකම තමයි කරන්නේ. මරණය දකින්නකොට අපි අකාල මරණ කියන මෙව කාල මරණත් අකාල මරණත් මරණය මරණයම තමයි. නමුත් අපි බර්ත්ඩේ එකට සන්තෝෂ වෙන්නයි මරණයට ශෝක වෙන්නයි දෙක කරන්න බෑ. මොකද පරම සත්‍යයක් තියෙන්නේ මරණය සඳහා නැත්නම් අමරණය වීම සඳහා ඇති එකම ක්‍රමය උපත්ති නැති කිරීම පමණයි. ඒකයි සරුවචනන්සේ බුදු වෙච්ච ගමන් අනේක ಜಾති සංසාරං සඳහා විසං අනිබ්බිසං ගහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං මේ නැවත නැවත ජාතිය ඉපදීමේ පුනක් පුන නැවත නැති වෙන දුක මේක හොයාගෙන තමයි ඇවිද්දේ. ඔන්න ජාති දුක දැකපු දා තමයි උනාගකේ ගේ හදන වඩුව දැක්කා. ඊට පස්සේ කැණි මඩල කැඩුවා, පරාල විසිරුවා, සංස්කාරහිත විසංකාරගත කරයි කිය. ඒ නිසා නැවත උප්පත්තියක් නැති වීම පිළිබඳව නම් වග කියන්න වෙනවා. උප්පත්තිය නැති කරන්ට නම් රැස් කරන ලද කර්ම නැති වෙන්න ඕන. රැස් කරලාද කර්ම නැති වෙන්න නම් මේ ජීවිතේ ආසාව නැති කරගන්න ඕන. සෑම කර්මයකටම සෑම ක්ලේශයකටම හේතු වෙන්නේ ආසාවක්. ඒ නිසා ආසාව නැති කරන්න නම් අපි මේ කාම කුණයන් පිළිබඳව විඳින සෑම වෙලාවකම එලපසිට 100ෙන් ගත කරන්න ඕන. අප්‍රමාදී වෙන්න ඕන. එතකොට මේ අප්‍රමාදය තමයි අප්‍රමාදෝ අමතපදං ප්‍රමාදෝ මච්චුනෝපදං. මේ අප්‍රමාදය තමයි අපි දවසක නොමරණ තැනට ගෙනියන්නේ. ඒක හැබැයි මැරෙන්න ඉස්සරලා. එහෙම නැත්නම් මතු જાතියක් එන්න ඉස්සලා මේ ජීවිතේ සාතික වෙන්න ඕන. මයි ළඟ දැනට අලුතෙන් බීජ නැහැ. තිබෙන ටික ඉවරයි. ඒක නෙවෙයි රතන සූත්‍රයේ සඳහන් කරන්නේ. කීනම් මේ ඇති වෙන බීජ ඉවර අලුතෙන් බීජ ඇති වෙලා නැහැ. අන්නේ බවට ඇති වෙන්න මේ මරණානුස්සති භාවනාව ඇත්තටම ඒ කාම භෝගී නැත්තන හොඳම ලොකු පණිවිඩයක් ගෙනත් දෙනවා. ඒ වගේම භාවනා කරන නැත්තනත් වරින් වර වරින් වර මතක් කරලා දෙනවා. මේ විදිහට නැවත නැවතත් අපි මේ සංවේගය පහල කරලා දෙන කාලේ අපි ඒක හරියට තේරුම් අරගෙන මේක පිළිකුලක් කරලා එහෙම නැත්නම් අසුබයක් කරලා පැත්තකට දාන වෙනුවට මේකෙන් ගත හැකි මේ චිත්ත මේ ditthi විසුද්ධිය අපි ජීවිතය කියලා දිහා බලන මේක බලන සම්ප්‍රදාන කුල දෘෂ්ටිය කඩා ගැනීමට මේක හේතුවක් කරගන්න පුළුවන් නම් ඒක එක සැරේයි සංසාරේ වෙන්නේ. ඒක උනාට පස්සේ ඉතින් ඊට පස්සේ සෑම දෙයක්ම ඒ ඇති කරගත්ත ditthi visuddhiya තුලින් ඉදිරියට යනවා මිසක අපසරණම් එන්නේ ඒ නිසා මරණයට බයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මරණය පිළිබඳව සාදරකමක් ඇති වෙනවා. මේක විශාල පොතක්, විශාල බණක්. මේක පිළිබඳව හරියේ දැක්ම ඇති කරගත්තා නම් ඒක කවදාකවත් හිතන්න එපා. මේ සමත භාවනාවෙන් ඇති කරන මරණානුසතිය මේකෙන්නේ නැහැ. ඒකෙන් කරන්න හදන්නේ උපරිමේ හදන්න හදන්නේ උපචාර සමාධියක් පමණයි. නමුත් මේ සරුවචනාංශයේ මේ පෙන්වන්න හදන්නේ ඊට වඩා ගැඹුරක් මේ මරණය දිහා බැලීමේ තියෙනවා. ආහන්නේ මරණ වේලාවේදී තෑම කෙනෙම අබින්නම් පච්ච වේක තබා නිතරම ජීපත් කරන්න ඕනේ. ඒක නිසා යම් කිසි කෙනෙක් අප්‍රමාදී වෙන්න ඕනේ නම් ඒ පුදුලට අනිවාර්යව මරණානුස්සති භාවනාව කරන්න වෙනවා. නැත්තම් ප්‍රමාදයට වැටෙනවා. ඒක නිසා අප්‍රමාදී බව සඳහා ඇති කරන මේ මරණානුස්සති භාවනාව නිසා ඒ මනුස්සයාට මේ ජීවිතේ මං වචන මගේ වචනෙන් කියනවා නම් ඒක මට බොහොම සතුටුයි ගුරුම ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මරණානුස්සතිය නිතර භාවනා කරන එක නම් ඇත්ත වශයෙන්ම ජීවත් වෙනවා ඒ පුද්ගලයා හැම වෙලාවෙම ජීවත් වෙනවා මොකද ਉਹ දන්නවා තව මොහොතකින් මැරෙයි දන්නේ මෙන්න මේ මරණය අමතක කරලා නොමරණ જાති කටයුතු කරන තමයි මේ කාමසේවණේ මත් වෙලා නැත්තම් ඒකෙන් නින්දට වැටිලා නිදි මරගාති වගේ කටයුතු කරන්නේ ප්‍රමාදයට වැටිලා මරණ පදයට වැටලා තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට නිතර එළඹ සිට 100ක් අවදි භාවයක් ඇති කරන්න ඒ මරණය පිළිබඳ බය සංඥාව නෙවෙයි මරණානුස්සතිය. එළඹ සිට 100 තියෙනවා නම් ඒ පුද්ගලයා හොඳට ජීවත් වෙනවා. හොඳට ජීවත් වෙන්නේ හොඳට මැරෙනවා. බොහොම සරල සමීකරණ දෙකක් තියෙනවා. හොඳට මරණ මනුස්සයා විතරයි ආය නෝපදින තැනට යන්නේ. මරණ වෙලාවේ පපුවක් දෙක ගහගෙන දඟලමින් කෑ ගහමින් මැරෙනවා නම් ඒ කියන්නේ පැහැදිලිවම accounts balance වෙලා නැහැ. තාම කියනවා මේ පැත්තේ අඩුපාඩු. එහෙම නැති හොඳට ඕම යා පැත්තේ අල්ලනවා බොහොම තදින් අල්ලනවා. කොහේ අල්ලයිද කියන්න බෑ. ඒක තන්නේ කර අහම්බයක් සිද්ධ වෙලා තියෙනවා. ඒක හොඳටම ක්වොන්ටම් තියරි එකෙන් පෙන්නලා දීලා තියෙනවා. මොන විදිහකින්වත් කල්ැතුව කියන්න බෑ. මේ සාරවත්්‍ය විශයක් පමණයි. අපි හැබැයි සැලසුම් කරනවා නෑ නෑ අපි නම් ගිහිල්ලා ආවල් තැන උපදිනවා කියලා. ඒක ඉතින් දෙයයන් ආශිර්වාදය තමයි තියෙන්නේ. ඒක නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මේකදී කියලා දීලා තියෙනවා යථා යතාවං ආවසෝ විහාර විහරං කප්පේති තත තතානං ආයසෝ විහරං කප්පේතෝ බද්ධිකා මරණං හෝති බද්ධිකා කාලකිරියා මාන්නේ යම් කිසි සහෝදරවරුනි යම් කිසි ආකාරයක ජීවන රටාවක් තියෙනවා. අන්නේ ජීවන රටාවෙන් ජීවත් වුණොත් නම් ඔහුට භද්‍ර මරණයක් සිද්ධ වෙනවා. භද්‍ර වූ කාලක්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද ඒ ඇත්තට මේ සූත්‍රය පටන් ගන්න ඉන්න. අනික් පැත්තෙන් යම් යම් ජීවන කතා ක්‍රමයක් තියෙනවා. අන්නේ විදිහට වුණොත් නම් ඒ මනුස්සයාගේ මරණය භද්‍ර නැහැ. එහෙම නැත්නම් හොඳ එකක් නෙමෙයි මංගල එකක් නෙමෙයි කියලා. මම මේ මේ වෙලාවට උද්දෘත කරන්නේ පසුභාගයේ ඒක කියලා යම් යම් ආකාරයකින් ජීවත් වෙනවද? ඒ ඒ ආකාරයෙන් ජීවත් වුණොත් මරණය භද්‍ර වෙනවා. මරණය මංගල වෙනවා. මොනවද ඒ පුද්ගලයා ළඟ අනිවාර්යයෙන්ම තියෙන ලකුණු ටිකක් තමයි න කම්මාරාමෝ හෝති න භස්සාරාමෝ හෝති න නිද්දාරාමෝ හෝති න සංගනිකාරාමෝ හෝති න සංසග්ගාරාමෝ හෝති න පపంచරාමෝ හෝති ඒ බුදුල අධික වැඩ ඔළුවේ දාගන්න කෙනෙක් නෙවෙයි බරපතල කර්මාරාමයට කර්මාන්තලයේදී ගත කරන කෙනෙක් වෙන්න බෑ එමනම් බැලන්ස් එකක් ඉතුරු වෙනවා මහර වෙලාදී කොනක් තියනවා ඒක නිසා වැඩ කරන්නේ පරෝධිනේ සඳහා පමණයි. අවශ්‍ය දේ වැඩ ටික කරගන්නවා අනවශ්‍ය කම්මාරාමතාවේ නෑ. ඒ වගේ බස්සාරාමතාවේ නෑ. බස්සාරාමතාව කියලා කියන්නේ මේ නිතරම කතා කරන ගතිය. මේක ඒකාන්තයෙන්ම බයේ ලකුණක්. විවේකයේ දන්නේ නෑ. නිස්සාරණේ වටනකම දන්නේ නෑ. නිස්සද්ද බව වටනකම දන්නේ. ඒ නිසා නිකමට ඔය කතා කරගෙන ඉන්නේ. නමුත් මේක කොච්චරක් මරණ මොහොතදී ඉතුරුක් ඇති කරලා ක්ලේශ කොන්දරාවක් ඇති කරලා සංසාරක බන්ධනවද කියලා බැලුවොත් පුදුම බයක් හිතන වචනයක් කතා කරන්නේ. අන්නේ විදිහට බස්සාරාමතාව වෙනුවට බස්සාරාමතාවෙන් තොර වෙලා නිස්සද්ද භාවයට තුරු පුරුදු කරගන්න ඕන. ඒ වගේම නිද්දාරාමතාව අපි කතා කරන්නත් එපා නම් වැඩ කරන්නත් එපා නම් නිදාන හිටපුවාම හරියයි කියලා එහෙම කරන්න බෑ. අධික නිදිමතට කැමැතිලා කටේ ගියොත් ඒත් මරණය පත්‍ර නැහැ. එතකොට මරණය බොහොම අවමංගල සහිත මරණ. නමුත් නිද්දාරාමචනේ පුළුවන් තරම් අවදි භාවයෙන් ගත කරන්න ඕන. එළඹ සිටි සිහියෙන් අවදි භාවයෙන් ගත කරන්න. ඒ වගේම සංසග්ගාරාමයේ අපි මේ භාවනා කරන්න ගියාම ඒක බොහොම ලස්සන වෙලේ තමයි පැවිදි වෙනකොට. පැවිදි වෙන්න ඉස්සලා හරියම ආසාවක් තියෙනවා. ගී ගියාතරේ ඔක්කොම අතහැරපු ගමන් ආයෙසරයක් අම්මගේ ෆොටෝ එකක්වත් බලන්නේ නැත්තම් ඊවල් පැත්තෙන් කවුරු වෙල පණිවිඩයක්වත් කියනවනම් ඉතින් කට අරගෙන බලහිනවා පැවිදි වෙනකන් නම් තියෙන විවේකේ තමයි. දැවිදි වෙච්ච ගමන් ඉතින් ගෙදර තොරතුරු තමයි. දැන් මාසෙන් බලහිනවා සීල් ගන්න යනවා. මුළු මාසෙම ගෙදර සීල් ගන්න ගිය ගමන් ඉතින් පටන් අරගන්නේ මොකද්ද? ඔය දරුවන්ගේ වගතුක හරකුණ්ඩ කන්න දුන්නත් දන්නේ නැහැ. ඒ ඔක්කොම පටන් ගන්න මුළු දවසම මෙන්න මේ විදිහට ඒ සංගණිකාවට වැටුණාට පස්සේ තමන් අර ඉතාම ආයාසයෙන් උපයාගත්තා මේ වටනා චිත්තක්ෂණ වටනාකම නැති වෙලා යනවා. ඉතින් මෙවයි වෙන්නේ මොකද්ද? මේ මරණ මොහොත දක්වාම නොනිමි වැඩ රාජකාරී සහිත පුද්ගලයා බාටපත් වෙනවා. ඒ වගේම සංගණිකාරාමතාවය. සංසග්ගාරාමතාවය. මේ එකිනෙකනත් එක බලන අල්ලාහ් අපසල්ලාහයට පාටියකට නැත්තම් ওই සංഭാෂණ වලට නැත්තම් ඒ සනකෙලි වලට යන්න තියෙන ආසාවෙමුත් කවදාකවත් වැඩක් ඉවර කරන්න හම්බෙන්නේ ඒක නිසා වෙන්නේ මොකක්ද අන්තිමට ප්‍රපංච රාමතාවය ඇති වෙන තණ්හාමාන දිට්ටි දිගටම වැඩෙන පටන් ගන්නවා ඉතින් මං හිතුවේ ඉස්සර ඇත්තටම මේ වගේ මේ බලන මං අහලා තිබුණා ඇත්තට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම මම ගිහිල්ලා ඇහුවා ඔය බලංගොඩ ආනන්දමයිජි ස්වාමීන් වහන්සේගෙන් අපිට මේ වගේ සංසාරේ බය තේරලා කටයුතු කරනවා මොන වගේ ජීවන රටාවක්ද කරන්න ඕනේ කියලා. උන්වහන්සේගේ උත්තරේ උනේ මම ආයනේ අඩු වෙන විදිහට වැඩ කරන්නයි කියලා. ඉතින් මං කවදාවත් මම ආයනේ කියලා නෙවෙයි දෙන්නේ. ආවට පස්සේ දන්නේ. ඒ නිසා මොකද්ද කරන්න ඕනේ? ඉතින් ඒක නම් බලාපත්‍ර ප්‍රශ්නයක් තමයි. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයාවගේ කරන්න එක. නමුත් මේ සූත්‍රය කියනකොට නම් මට හිතුණා මේක නම් පාර තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා අනවශ්‍ය වැඩ උළු වෙලා ගන්න එපා. දකින්නකොටම කඩේ යනවද, නානවද, good morning ද ඒවා අත්‍යවශ්‍යම නැහැ. ඒවා ටික අඩු වුණාට ඉතින් දෝෂෙකුත් නැහැ. ඒ වගේ මේ හැම වෙලාවෙම සඳහා පැත්ත කරලා නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වගේම අපිට මේ සමාජ බහුල භාවයේ අල්ලාප සල්ලාප වඩිකම ඒව එක කරන්නත් බෑ. එහෙම කෙරුවා වෙන්නේ මොකද්ද? භාවනාවට ගිය ගමන් අර සේරගේම එකතු වෙච්චි ඒ ප්‍රපංච ටික දිගින් දිගට දිගින් දිගට හිතට එන්න පටන් ගන්නවා. ඒක විනාඩි 5ක් කතා කරන වෙලාව භාවනා කරන්න විනාඩි 10ක් අර කතා කරපු එකේ කමෙන්ටරි එක යනවා. ඉන චැටර් එක යනවා. ඉතින් අනිත් ගමනේදී ඉතින් භාවනාව හුවෙන්නේ නැහැ. ආනාපාන තේරෙන්නේ නැහැ. ඇතුළේ පිටේ වෙනස තේරෙන්නේ නැහැ. ඒක සත්‍යයි. කතාව මොකද හේතුව? අර අධික වේගිකේ පටන් ගන්න. ඒ නිසා අපිට භද්ද මරණයක් අවශ්‍ය නැහැ. අපි දැනගන්න ඕනේ එතන එතන කවුන්ට්ස් බැලන්ස් වෙන්න ඕන. ඥානරාම සාසි කියන්නේ ඒ ඒ චිත්තක්ෂණ විස්රාම වෙන්න ඕන. ඒ චිත්තක්ෂණ විස්රාම වෙනවා නම් ආනාපානයට දැම්මම පස්සේ බොහොම ලේසි. අප්‍රමාදයට බොහොම ලේසි. ආ මේකට මේ ක්ෂණික මරණය කියන එක. අර වගේ ජීවිතයකට සැරයක් වෙන මරණය නෙවෙයි අපි සෑම චිත්තක්ෂණයකම මෙරි මෙරි ඉනවා. සර්වචනanse දේශනා කළා තියෙනවා හුස්මක් අරගෙන පිට වෙන්න ඉස්සරලා. මරණ වේද කියලා කියන්නේ. කොහොමද ඉතින් එතනින් කොහොමද බැරෙන්නේ? ඉතින් ආයේ දෙකක් නැහැ. හුස්ම කරගත්ත ඊට කරන්න බැරි නැත්නම් පිට කරුවා ගන්න බැරිම ඉවරයි. ඒ වගේම බත් පිටක් හරි ඊගාව පිට කන්න ඉතල මැරෙන්න පුළුවන්. ආන්නේ විදිහට මේ මරණය බොහෝම ආසන්න දෙයක්. නැත්තම් Tamanට නිතර සත්‍යයේ වෙන විදිහට කියනවා දෘෂ්ටිය අලුත් කරලා දෙන දෙයක් පාටපත් කරගන්න පුළුවන් නම් ඇත්තටම මරණය පුදුමාකාර විදිහේ මේ ටෙන්ෂන් එක එහෙම නැත්නම් මේ ආතතිය එහෙම නැත්නම් අපේ තියෙන මේ දැඩි අසහනකාරී බවට පුදුමාකාර උත්තරයක් වෙනවා. අර බෑද ඇරිස්නෝ ડોක්ටර් කියන පොතේ අන්තිමටම දාලා තියෙනවා. පුළුවන් ලෝකේ තියෙන සේරම ටෙඩ වලට දොස්තර කෙනෙක් නැතුව Tamanට කොට එන හැටි. ලියලා ලියලා ලියලා අන්තිමටම ලියනවා යම් ආකාරයෙන් වැටහුනොත් තමයි සෞඛ්‍ය සේවකෙක් වශයෙන් මේ ලෙඩ දැන් නම් ඉවර වෙන්න හදන්නේ කියලා පොඩ්ඩක් සන්තෝෂ වෙන්න කියලා දැන් ඉවරයි. ආයෙ දඟලන්න එපයි කියලා කියනවා. ඒ වගේ තමයි අපටත් අවශ්‍යක පුළුවන් වුණොත් සිහියෙන් බුද්ධියෙන් යුක්තව උච්චර නටලන්ටලා ඒ කොමන නැටුම් කෙලි කවට සිනාදා කියලා හැමෙන් මැරෙන්නයි හදන්නේ කියලා. අන්න එදාට පුළුවන් වෙයි ධාතු මනසිකාරය කරන්න. දැන් ඉතුරු වෙන්නේ ධාතු විතරයි. එතකන් නම් මේකේ අපිට තිබුණා මේක පුරුෂ ගතියක් මේක ස්ත්‍රී ගතියක් කළ යුත්තා නොකළ යුත්තා. අන්නේ මරණ චිත්තක්ෂණේ ගියාට පස්සේ අනිවාර්යයෙන්ම ඒක ධාතු බවටපත් වෙනවා. ඒ වෙලාවේදී අපිට ඇති වෙන ඇති වෙන්න පුළුවන් මේ දෘෂ්ටිය වෙනස් කැඩිලා යන ගතිය ඉස්සරහට ගන්න පුළුවන් නම් මම හිතන්නේ මරණානුසුති භාවනා ඒක තමයි ඇත්තටම අපිට ගන්න තියෙන හොඳම ඉස්සරහට ගැනීමේ ආදර්ශය මට ටිකටම මම කතාවේදී මතක් කළේ මෙන්න මෙතනදී මේක පිළිකුලක් හෝ අසුබයක් හෝ දුමංගල ලක්ෂණක් විදිහට බැලුවොත් නම් මරණය මේ කියන්න පුළුවන් දෘෂ්ටි විසුද්ධිය කවදාකවත් වෙන්නේ නැහැ මොකද මේ දිගටෝ මේක පිළිබඳව මේ තරහ, අමනාප ගතිය, නොදකින් කියන ගතිය හිතෙනවා. ද්වේෂය හිතෙනවා. ද්වේෂයෙන් තොරව මරණානුස්සති භාවනා බලන්න පුළුවන් වුණොත් එතකොට නම් අපිට පේන්න පටන් ගන්නවා හොඳම හොඳ දේව දූතෙක් තමයි. තරුවචනanse පෙන්වන විදිහේ අමෘතයට යන්න පුළුවන්, නොමරණ තැන්න යන්න පුළුවන් පාරක් තමයි මේ මරණානුස්සති භාවනා පෙන්ලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි නිතරම අප්‍රමාදෝ අමතපදං. අප්‍රමාද වෙන්න නම් අප්‍රමාද වුණොත් නම් ඔන්න අමෘත පදයට යන්න පුළුවන්. පමාදෝ මච්චුනෝ පදං. මේ මදේට පමාදයට හේතු වෙන දේවල් කාමගුණ සේවාවල් සම්පූර්ණ වෙනස් විදිහට දකින්නම් හරිම අර මරණය ශීපත් කරන්න ඕනේ. ඒක නිසා ටිබෙටන් පොත් වගේ වගේදී සර්වඥාන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ තමන් වහන්සේ වශයෙන්ම මේ වගේ මිනි පිටිනිය වලට ගිහිල්ලා බැලුවයි කියන එක සඳහන් වෙනවා. අපේ පොත්වල ඒක සඳහන් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දකින්න ඇති. මොකද ඉන්දියාවේ බොහෝ විදිහට ඔයගේ <clears throat> මරණය පිළිබඳ එච්චර ලොකු සැලකිල්ලක් නැහැ. මරිච්ච තැන මිනිහෙකුණු කියනවා. ආන්නෙම දැකලා දැකලා තමයි උන්වහන්සේ අපට භාවනා කරන අයට හොඳ මඟ ලක්මක් පෙන්ලා දෙලා තියෙන්නේ මේ මිනිහක් දිහා බලලා මේ මිනිහෙන් ගන්න තියෙන මෙන්න මේ විදිහට ධර්මයක් මයි ළඟ තියෙනවා මෙන්න මේ විදිහේ ස්වභාවයක් මයි ළඟ තියෙනවා මම මේක ඉක්මවලා නැහැ ආනේ විදිහට කටයුතු කරන්න මරණ සති මනුයුත්තෝ භික්කවේ මරණ සතිය යුක්තනම් යම් කිසි කෙනෙක් මහන්නේ හැම වෙලාවෙම අප්‍රමාද බවටපත් වෙනවා කියන එක සරුවත්නසේ සාතික කරනවා. ඒ නිසා බාහිර මරණය හෝ තමන්ගේ මරණය හෝ ලං කරගන්න පුළුවන් නම් අපිට ගොඩාක් වෙලාවට මෙතෙක් කල් අපි කරගෙන ආපු මේ චාරිත්‍රානුකූලව සම්ප්‍රදානුකූලව කරගෙන ආපු වැඩ වෙනුවට નિયමිතම ඒ අමෘත ගමන සඳහා නැත්නම් අමත ගමන සඳහා අවශ්‍ය කරන කොටස් ටික පමනක් කරලා නිතරම මේ එලඹ සිටි සීයේ මදය ප්‍රමාදයේ දුරු කරගෙන ටිකට යන්න පුළුවන්. ඉතින් මේ ගතිය මරණයේ නැත්නම් මරණානුස්සති භාවනාවේ තියෙන බවට හෝ මම තේරුම් ගත්තේ බොහෝමත්ම මහතක මෙතෙක් එනකම්ම මම තීරණ අරගෙන තිබුණේම මේක අසුබ පැත්ත එහෙම නැත්නම් මේකේ තියෙන ප්‍රතිකූල පැත්ත. මොකද කියවනකොට කියවනකොට කියවනකොට භාවනා කරනකොට කරනකොට තේරෙනවා මේ මරණය ඊට වැඩිය බොහොම වටන හොඳ පැත්තක්. ජීවිතයේ තියෙන ඕනෑම දෙයකට පිළිතුරු හොයලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. සම්පූර්ණ ඔය කියන අධාන ගතියට සෞඛ්‍ය සම්පන්න මනසකට තමයි මේ කරන්න පුළුවන්. අර කියන සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය නැතුව කරන්න බෑ. එහෙම වෙනවා නම් පුදුමාකාර ධිට්ඨි විසුද්ධියක් ඇති කරනවා. ඒක සඳහායි අර මුලේ ඉඳලා සක්මණේ ඉඳලා අඩු කරගෙන අඩු කරන දෙතිස් කොටස් වලින් ධාතු මනස කාර්ය වශයෙන් ගෙනල්ලා සර්වචනාංශේ මේ මරණානුස්සති භාවය ඉදිරිපත් කරලා තියෙන්නේ වෙන කිසිම වෙන කිසිම ආගමක මේ මරණය මේ විදිහට ආස්තික පැත්තට ප්‍රයෝජනවත් පැත්තට අරගන්නේ නමුත් ඒ වගේම තමයි මේක සර්වඥාන්සේ මේ විදිහට දේශනා කළත් බෞද්ධයන් අතරත් ඉතාමත්ම සුළු කොටසක් තමයි මරණය මෙන්න මේ විදිහේ ආස්තික පැත්තරන් තියෙන්නේ. ඒ උංගවදෙනෙක් අරගෙන තියෙන බොහෝ විට අසුබ, අවමංගල්‍ය, දුමංගල කාරණාවක් විදිහට. ඒ තාක්කල් කවදාකවත් ওই කියන ධාතු මනසිකාරයේ පැත්තේ මේ මරණානුස්සති දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ওই කියන විදිහේ විසුද්ධියක්, ditthi විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ තාක්කල් කරගෙන ආපු භාවනාවටත් වඩා මේ අහගෙන ආපු ධර්ම දේශනාවටත් වඩා තමන් කරන භාවනාවේදී ඕනම වෙලාවක ඒ සක්මනේදී නැත්නම් පරියංකේදී එහෙම නැත්නම් ඉදිරියට වැඩවල යම් විදියකට ඒ ධාතු ගුණ කුම්බන ගති, චලන වෙන ගති, කම්පන චංචල ගති ආදී තැන් වලට යන්න පුළුවන් වුණා නම් ඒක බොහෝ බහුලීගත කිරීමෙන් ඒක නැවත නැවත පහල කරගන්න පුළුවන් වුණා නම් අපි හිතා ගන්න ඒක තමයි මේ අමරණීයත්වයට පැහැදිලිවම පාර. මෙවුවා දැක ගන්න බැරි වෙනවා නම් අනිවාර්යයෙන්ම නීවරණ ධර්ම නිසා කාම ගුණ නිසා ඒ නිසා හොඳ පැහැදිලි චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාස මෙන්න මේ ක්ෂණික භාවය තුල දැක ගන්න පුළුවන් අපේ හිත පවතින ධාතු මනසිකාර්යයේ ස්වභාව ලක්ෂණ බලමින් මේ කියන විදිහේ අමරිය පැත්තට යමින්ද එහෙම නැත්තම් බොහෝම ලාමක වූ මොනවාරි දෙයකට බැඳිච්ච ආසාවෙච්ච හිතක්ද කියලා. ආන්නේ තරම මේ හිත අපි කඹේ ඇවිදින්න වගේ එලඹ සිට සිය ගත කරනවා නම් අපිට මේ සම්මුති මරණ වෙනුවට ක්ෂණික මරණේ ඒ ඒ චිත්තක්ෂණයේ ක්ෂණික මරණය ඇති වෙයි. එදාට අපිට අහන්න වෙන දෙයක් ඇති වෙන්නේ මේ අතරමැද අන්තරාභාවයක් තියනවාද? කොහොමද එහාට මෙහාට යන්නේ කියලා. මොකද මේ ප්‍රශ්නේ නෑ ක්ෂණික මරණට ආපුවාම. ඒක Tamanටම විශ්ලේෂණ කරන Tamanටම දැනගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රශ්න අහමින් ගත කරන වෙනකොට අප්‍රමාදීව ලැබෙන ලැබෙන චිත්තක්ෂණයක් පාසා අර ගිනාපු ආනාපාන සති භාවනා, සක්මන් භාවනා වගේ දේවල් පුළුවන් තරම් ක්ෂණ මාත්‍ර වශයෙන් ඇති කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක එන්නේ එන්නේ එන්නේ මේ මාර්ගඵල ඥාන ඉහළට යන්න යන්න යන්න යන්න පුදුම විදිහට එදිනදා ජීවිතේ වැඩක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා රහතන් වහන්සේ නමකට අන්තිමට මොනම දෙයක් අත්‍යතුරු වෙන්නේ නැහැ. මරණයේදී කියලා දහලා යන්න දෙයක්. මොකද ඊට ඉස්සෙල්ලා මේ මරණයේ තරම්ම ක්ෂණක මාත්‍රණීව ක්ෂණ මාත්‍ර වලින් සිද්ධ වෙලා තියෙන නිසා ඒ මහා මරණයේදී එහෙම නැත්නම් මේ සම්මුති මරණයේදී උන්වහන්සේට ඇත්තට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ ඒකාන්තයෙන්ම ආය නැවත භවයක් නැහැ අමරණීය தත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ සඳහා මේ සෑම සියලු දෙනෙකුටම අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම තියෙනවා. සංසාරේ සේරම දුක් දෙන්න පුළුවන් ශක්තිය මේ පංචස්කන්ධය තියෙනවා. වගේම නිවන් ලැබීමට අවශ්‍ය කරන ශක්තියත් මේකේ තියෙනවා. අන්න ඒකනම් මේ මරණානුස්සති භාවනාවේ හොඳට ගෙන හරපාන ගතියක් තියෙනවා. ඒ නිසා මේ මරණය දිහා අලුත් බැල්මකින් බලලා හැකිතාක් දුරට ධාතුමනසිකාරයේ වාගේම මේ දිට්ඨි විසුද්ධිය දිහාවට දිට්ඨි විසුද්ධිය ඇති කරන තාලෙට දැක බලා ගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. සියලු දෙනාට මෙවැනි ධර්ම නිසා තම තමන්ගේ සද්ධාව, වීරිය, සතිය, සමාධි ප්‍රඥාව තව තවත් දියුණු වේවා, සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ ධර්ම දේශනාව අදට මෙතනින් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. සතුටුපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් Thank you.